තමන්තා චක්කවාලේසෝ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස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 කතමාච භික්ඛවේ සම්මා දිට්ඨි සම්මා දිට්ඨිම් පහම් භික්ඛවේ ද්වයං වදාමි අත්ති භික්ඛවේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤ භාග්‍යා උපදි වේපක්ඛා අත්ති භික්කවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකොත්තරා මග්ගංගාති සද්ධාවන්ත පින්තුනි අද මේ දූ දරුවන් ඒ වගේම බෑනවරු ලේලිවරු මොනබුරු මිනිබිරියන් අවශේෂ ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාම එකතු වෙලා වාර්ෂිකව Tamanගේ නිවසේ සිදු කෙරෙන ධර්මදේශනාමය පින්කම සිද්ධ කරන්නට සූදානම් වෙන්නේ පින්කමේ මූලික අරමුණු හැටියට මීට වසර 3කට ඉහතදී පරලෝ සැපත් වන්නට යෙදුණු අයිරාංගනී ප්‍රනාන්දු ආදරණීය මෑණියන් වහන්සේ ඒ වගේම වසර 29කට ඉහතදී පරලෝ සැපත් ආර්යදාස ප්‍රනාන්දු ආදරණීය පියාණන් වහන්සේ කියන මේ මව්පියන් මූලික කොටගෙන මේ પરම්පරාවල මිය පරලෝකීය සියලුම ඥාති හිත මිත්‍රාදීන් සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණ පෙරදරිව අද දවසේ මේ පින්කම සිද්ධ කරමු. දූ දරුවන් වශයෙන් පුෂ්පරාණී ප්‍රනාන්දු මහත්මිය, ඒ වගේම පුෂ්පකාන්ති ප්‍රනාන්දු මහත්මිය, රංජිත් ප්‍රනාන්දු මහත්මයා, කමන්ත ප්‍රනාන්දු මහත්මයා, සරත් විජේමාන මහත්මයා, ජගත් පටබැඳිගේ මහත්මයා, සේනානී අමරසේකර මහත්මිය, ඒ වගේම නිහාරාද සිල්වා මහත්මිය කියන මේ දූදරුවන් බෑනවරු බේලිවරු සියලු දෙනාම අද දවසෙත් සම්බන්ධ වෙලා මේ මහ පින්කම සිද්ධ කරන්නේ කවදත් මේ පිනතුන් මෙබඳු පින්කම් සිද්ධ කරද්දී ඒ පින්කම සිදු කිරීමෙහි මූලික පරමාර්ථය નિවරදිව හඳුනාගෙනයි මේ කටයුතු සිද්ධ කරන්නේ. ධර්මදේශනාවක් සිදු කරන්නේ, ඒ වගේම බණ අහන්නේ තමන්ගේ ජීවිත මේ ලෝක වශයෙන්, පරලෝක වශයෙන් අර්ථ සම්පන්න කරගන්න. ඒ වගේම ඒ අවස්ථාව තව බොහෝ දෙනාට සලස්වා දීමේ අරමුණින් වැඩි දිනෙකට ආරාධනා කරලා ධම්ම අසන්නට අවස්ථාව සලස්වා දෙනවා වගේම සියසරූපවාහිනියෙන් මේ ධර්ම දේශනාව ලංකාවෙත් ලෝකේ පුරාත් සිටින බෞද්ධයින්ට ශ්‍රවණය කරන්නට අවස්ථාව සලස්වා දීලා තියෙනවා. අද දවසේ ධර්ම දේශනාව සඳහා අපි කෙබඳු මාතෘකාවක් යොදා ගන්නවද කියලා සාකච්ඡා කරපු අවස්ථාවේ මේ පින්නතුන් සිහිපත් කළේ ಗುಣධම් වඩන්නට මේ ලෝක වශයෙන්ුත් ඒ වගේම අපට නිවන් දැකීම සඳහා ප්‍රධානම වෙන ධර්මතාවය තමයි සම්මා දිට්ඨිය. ආරෂ්ඨාංගික මාර්ගයේ මුල්ම මාර්ගාංගය. ඒ නිසා මේ සම්බන්ධව කරුණු පැහැදිලි කරලා දුන්නොත් හොඳයි කියලා සිහිපත් කරා. ඒ නිසා අද අපි ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගත්තේ මජ්ක්‍ධිම නිකායේ මහා චත්තාරීසක සූත්‍රයේ දැක්වෙන සම්මා දිට්ඨිය පිළිබඳව දේශනා පාඩය. සම්මා දිට්ඨිය පිළිබඳව බුදුරජාණන් වහන්සේ හිදි දේශනා කරනවා සම්මා දිට්ඨින් පහම් භික්කවේ ද්වයං වදා මහණෙනි මේ සම්මා දිට්ඨිය දෙආකාරයකින් මම දේශනා කරනවා. දැන් ඒ සූත්‍රයේදී බුදුහාමුදුරෝ ආරෂ්ඨාංග මාර්ගයේ සෑම මාර්ගාංගයක්ම ලෞකික ලෝකෝත්තර වශයෙන් දෙවිධයකට පැහැදිලි කරනවා. ඉතින් සම්මා දිට්ඨිය පිළිබඳවත් බුදුහාමුදුරෝ දේශනා කරනවා සම්මා දිට්ඨියත් මම දෙවිධයකට මෙහිදී දේශනා කරනවා. එතකොට මොකක්ද මේ දෙආකාරය? අත්ති භික්කවේ සම්මාදිට්ඨි ආසවා පුඤ්ඤ භාග්‍ය උපදි වේපක්ක. එක්තරා සම්මාදිට්ඨියක් තියෙනවා. ඒක ලෞකිකයි. ඒ සම්මාදිට්ඨිය යම් කිසි කෙනෙකුට පවතිනවා නම් ඒ සම්මාදිට්ඨිය තුළින් කුසල් දහම් කරන්නට පුළුවන්. හැබැයි ඒ කුසල් දහම් ආශ්‍රව සහිතයි. ආශ්‍රව සහිතයි කියලා කියන්නේ මේ සසරේ දිගට පවතින්නට හේතු වෙන මූලික කෙලෙස් ධර්ම බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා ආශ්‍රව හැටියට කාමාශ්‍රව භවආශ්‍රව ditthියාශ්‍රව අවිජ්ජා ආශ්‍රව කියලා ආශ්‍රව හතරක් ආශ්‍රව කියන වචනේ තේරුම පල් කරන පැසවන කියන දැන් ඔය ඖෂධ වර්ග ගැන කතා කරනකොට තියෙන ආසව කියලා අරිෂ්ඨ ආසව කියලා ආසව කියලා කියන්නේ බෙහෙත් වර්ග එකට පල් කරලා හදන ඖෂධයක්. එතකොට ඒ වගේ අපේ సంతානෙහි පළපදියම් වෙලා නැවත නැවත අපිව මේ සසර ගමනේ පල් කරන්නට එකතැනම රඳවන්නට ඉන් ඔබට නොයන්නට මූලික වශයෙන් හේතු කාරණා වෙන කෙලෙස් ධර්ම හතරක් තමයි මේ ආසව කියලා හඳුන්වන්නේ. එතකොට කාමාසව කියලා කියන්නේ මේ ඉන්ද්‍රයන්ගෙන් ලෝකය අත්විඳින්නට කැමති බව. ඒ කියන්නේ ඇහෙන් දකින්නට කැමති අරමුණු, කනෙන් අහන්නට කැමති අරමුණු, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියලා මේ ෂඩේන්ද්‍රයන්ගෙන්ම අපි ලෝකේ අහන්න, දකින්න, අත්විඳින්නට කැමති දේවල් තියෙනවනේ. ඒ සියල්ලක්ම කාම කියන පොදු වචනේ, එක වචනෙන් හඳුන්වනවා. ඒතර කාම ආශ්‍රව කියලා කියන්නේ ඒ ලෝකයේ අත්විඳින්නට කැමති බව අපිව මේ ලෝකේ රඳවා පවත්වන්නට හේතුවක් වෙනවා. මේකෙන් ඈතර වෙන්නට අපට ඉඩ දෙන්නේ ඒ ලෝකේ විඳින්නට කැමති බව. ඒක තමයි කාමාශ්‍රව කියලා හඳුන්වන්නේ. කාම තණ්හා කියලා හඳුන්වන්නේ ඒකම තමයි. එතකොට භවශ්‍රව කියලා කියන්නේ මේ ජීවත් වීමේ කැමැත්ත, පැවැත්මේ කැමැත්ත. දැන් මේ පැවැත්මේ කැමැත්ත පිළිබඳව කතා කරනකොට අපි හිතමු සමහර කෙනෙක් කියන්නට පුළුවන් මට නම් දැන් කොයි වෙලේද නිවන් දකින්නේ කියලා මම බලාපොරොත්තු වෙමින් ඉන්නේ. දැන් මට ඇති වෙලා තියෙන්නේ මේ මේ සසරේ පැවැත්ම. ඒතොර ඊළඟ භවයක නම් ආයේ මම මේ මනුෂ්‍ය ලෝකේවත් මොනම ලෝකයකවත් උපදින්නට එපා. මව් කුසකට නම් ආයේ එන්න එපා. එහෙමයි මම නම් ප්‍රාර්ථනා කරන්න කියලා සමහරු කතා කරනකොට කියනවා. එතකොට ඒක ඒගොල්ලන්ට දැනෙන හැඟෙන විදිහ වෙන්නට පුළුවන්. නමුත් ඒ ප්‍රකාශ කරන බොහෝ දෙනා හදිසියේ මේ යන්නට ආසන්න වුණොත් එහෙම ඊළඟ භවයේ උපදින්නට කැමති නැති වෙන්නට පුළුවන්. හැබැයි හදිස්සියේ මැරෙන්නට ආසන්න වුණොත් තව තත්පරයක් හරි ජීවත් වෙන්නට කැමැත්ත මනසේ තියෙනවා. අන්නේ తත්පරයක් හරි ජීවත් වීමේ කැමැත්ත තමයි භව තණ්හා එහෙම නැත්නම් භව ආශ්‍රව කියලා කියන්නේ. අපිට මේ හුඟක් ඈතට අනාගතය පිළිබඳව අපේක්ෂා තියෙන්නට ඕන නෑ අපි ඊළඟ භවයක උපදින්නද. මැරෙන මොහොතේ දැන් ගත සිත එකට බද්ධ වෙලා පවතින ස්වභාවය ගිලිහෙන අවස්ථාව තමයි මරණය කියලා කියන්නේ. කයත් එක්ක බද්ධ වෙලා තියෙන විඥාන පරම්පරාව මේ කයේ සම්බන්ධතාවයෙන් ගිලිහෙනවා. එතකොට මේ ගිලිහෙනකොට තව මොහොතක් හෝ පවතින්නට ඕන ජීවත් වෙන්නට ඕන කියන මේ සංඥාව තියෙද්දි තමයි අපි මේ යන්නේ. එතකොට මේ සංඥාව තියෙන නිසා මේ ගතෙන් සිත නිරුද්ධ වෙනකොටම අර අපේක්ෂාව නිසා තවත් අරමුණක් අල්ලගෙන යලිත් අපේ සිත පහළ වෙනවා. ඒකට තමයි ඊළඟ භාවය කියන්නේ. ඒතර ඊළඟ ආත්මේ මම දිව්‍ය ලෝකෙ උපදින්න ඕන, මනුෂ්‍ය ලෝකෙ උපදින්න ඕන කියන ලොකු අපේක්ෂාවක් අපිට තියෙන්න ඕනකමක් නැහැ. තව මොහොතක් හරි ජීවත් වෙන්නට ඕන කියන අපේක්ෂාව තිබුණාම හොඳටම ඇති. ඒ අපේක්ෂාව තියෙද්දිම මරණයටපත් වෙනවා. ඊළඟ ශ්‍රමේ සිත ජනිත වෙනවා. ඒ නිසා භවශ්‍රව එහෙම නැත්නම් භව තණ්හා කියලා කියන්නේ ඔය කැමැත්ත. ඒ කැමැත්ත විසින් අපිව මේ භවෙහි රඳවනවා. මෙතනින් නික්මෙන්නට ඉඩ දෙන්නේ නැහැ. එතකොට කාමාශ්‍රව, භවආශ්‍රව. ඊළඟට ditthi ආශ්‍රව. ditthi ආශ්‍රව කියලා කියන්නේ මේ ක්‍රියාත්මක වෙන්නේ ස්කන්ධ පහක්. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා. එතකොට මේ ස්කන්ධ පහම නැත්තම් මේ මූල ධර්ම පහ එකට එකතු වෙලා ක්‍රියාත්මක වුණාට අපට නිරන්තරයෙන් හැඟෙනවා මෙතන එක්තරා කෙනෙක් මේ පුද්ගලයේ මේ සත්වේ තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. එහෙම හැඟීමක් අපට එනවා. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් රොබෝ යන්ත්‍රයක් ගත්තාම අපි කවුරුත් දන්නවනේ රොබෝ කියලා කියන්නේ මිනිස්සෙක් නෙමෙයි කියලා, සතෙක් නෙමෙයි කියලා. එතන තියෙන්නේ ද්‍රව්‍ය සමූහයක් සහ විද්‍යුතයකට සම්බන්ධ කරලා ඒත් එක්කලා ක්‍රියාත්මක වෙන යම්කිසි පරිපතයක් සකස් කරලා අර දෙන සංඥාත් එක්කලා ක්‍රියාත්මක වෙනවා. නමුත් දැන් අපිට හොඳටම පැහැදිලි මෙතන යන්ත්‍ර ක්‍රියාත්මක වෙන්නේ කියලා. නමුත් අපි විවහාරයේදී කතා කරනකොට කොහොමද කතා කරන්නේ? රොබෝ කෙනෙක්. එතකොට දැන් යන්ත්‍රයක් රොබෝ යන්ත්‍රය කියනකට වඩා අපි රොබෝ කෙනෙක් කියලා තමයි අපි විවහාරයට පව ගන්න. ඇයි ඒ? අර එතන යන්ත්‍රයක් ක්‍රියාත්මක වුණාට ක්‍රියාත්මක වෙන ස්වરૂපයත් එක්කලා එක්තරා පුද්ගල සංඥාවක් අපට ඇති දැන් දැන් වාහනයක් පාරේ යනවා දකිනකොට අපි දන්නවා ඒ වාහනේ ඇතුලේ ඉන්න රියදුරා තමයි දැන් වාහනේ පදවගෙන යන්නේ. නමුත් අපිට වාහනේ වේගය අඩු කරනකොට වැඩි කරනකොට රියදුරයින් මේක කරන්න කියන සංඥාවට වඩා අර වාහනේ ඉක්මනින් යනවා, ඒ වාහනේ හිමින් යනවා කියන ආකල්පයක් ඇති එතකොට දැන් මේ අපිට හොඳට පැහැදිලිව පේන ද්‍රව්‍ය පිළිබඳව අපට මෙහෙම යම්කිසි පුද්ගල සංඥාවක් ජනිත වෙනවා. දැන් වර්තමානයේ ඔය යම් යම් නවීන විද්‍යුත් උපකරණත් එක්කලා එහෙම නැත්නම් නවීන ඔය කම්පියුටර් එහෙම නැත්නම් පරිගණක යන්ත්‍ර ආදියත් එක්කලා ක්‍රියාත්මක වෙන දරුවෝ ටික කාලයක් ඒවත් එක්ක වැඩ කරනකොට අර ද්‍රව්‍ය ස්වરૂපයට වඩා ඒවා පිළිබඳව පවා යම්කිසි පුද්ගල ආකල්පයකින් කතා බහ කරන හැටි පේනවා. දැන් ටික වෙලාවක් පරිගණකයේ වැඩ කරලා ඉවරලා ටිකක් ඉර වෙනකොට දැන් එයාට වෙහෙසයි. දැන් ටිකක් විවේක දෙන්න. එතකොට එයා මෙහා කියලා කතා කරන මට්ටමට අර ද්‍රව්‍යත් එක්කලා බද්ධ වෙලා. දැන් මේ උදාහරණ කිහිපයක් මම කිව්වේ ওই විදිහට පැහැදිලිවම ද්‍රව්‍යයි කියලා පේන දේවල් පවා අපිට ටික කාලයක් ඇසුරු කරනකොට එක්තරා පුද්ගල සංඥාවක් ඇති වෙනවා. ඉතින් මේ නාම රූප වශයෙන් ඊටා සූක්ෂමව ක්‍රියාත්මක වෙන මේ ස්කන්ධ පංචකය ක්‍රියාත්මක වෙන ස්වરૂපයත් එක්කලා මෙතන මේ මූලධර්ම සමූහයක් එකට බද්ධ වෙලා අන්‍යෝන්‍ය ප්‍රත්‍යභාවයෙන් ක්‍රියාත්මක වෙනවා කියන එක අපිට කොහොමවත් හඳුනා ගන්න බැරි මට්ටමට මෙතන සත්‍යයේ පුද්ගලයේ කියන සංඥාව ඇති වෙනවා. ඒ ඇති වෙන සංඥාව තමයි මෙතන මේ සක්කාය දිට්ඨිය. එහෙම නැත්නම් දිට්ඨි ආශ්‍රවයයි කියලා හඳුන්වනවා. එතකොට ඒ සංඥාව තියෙන තාක්කල්, ඒ හැඟීම තියෙන තාක්කල් අපිට මේක නික්මෙන්නට ඉඩ දෙන්නේ නැහැ. අපි මේකෙම මේකෙම බද්ධ වෙලා මම මට මගේ මම මෙහෙම කෙනෙක් වෙන්න ඕන මම මේ මේ தත්වෙන් පවතින්නට ඕන කියන මේ ආකල්පයන් ගොඩනැගෙනවා ඒ නිසා දිට්ඨි ආශ්‍රව අපිට සසරින් එතර වෙන්නට දෙන්නේ නැහැ කාමාශ්‍රව භවආශ්‍රව දිට්ඨි ආශ්‍රව අනිත් එක අවිජ්ජාශ්‍රව අවිද්‍යාව කියලා කියන්නේ මේ ඔය කතා කරපු හැම දෙයකම හැබෑව නොදැනෙන ගතිය ලෝකයේ තුල දේවල් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා හරියට නොවැටහෙන ගතිය. ඒක තමයි අවිද්‍යාව. ඒකත් අපිට මෙතනින් එතර වෙන්නට දෙන්නේ ප්‍රඥාව අවදි කරන්නට ඉඩ දෙන්නේ නැහැ. ඔය කියන ලද කාරණා හතර කාමාශ්‍රව, භවශ්‍රව, ditthyaශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන මේ ආශ්‍රව ධර්ම තිබියදීම අපට උපදවන්නට පුළුවන් සම්මාදිට්ඨියක් තියෙනවා. ඒක තමයි බුදුහාමුදුරුවෝ ලෞකික සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ඒතර ඒ සම්මාදිට්ඨිය අපට නිවන් දකින්නට උදව් වෙන්නේ නැහැ. කෙලස් නසන්නට උදව් වෙන්නේ නැහැ. හැබැයි මේ සසර හොඳින් පවතින්න උදව් වෙනවා. ඊළඟට දෙවනි සම්මාදිට්ඨිය තමයි අතිභික්කවේ සම්මාදිට්ඨිය අරියා අනාසව ලෝකුත්තර මග්ගාංගා ඊළඟට තවත් සම්මාදිට්ඨියක් තියෙනවා ඒ සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඒක ලෞකික සම්මාදිට්ඨිය නෙමෙයි. ඇයි ඒකට ලෝකෝත්තරයි කියලා කියන්නේ? අරියා ආර්යයන් වහන්සේලාගේ సంతානේ ලෝකයේ පිළිබඳ යම් දැක්මක් තියෙනවා නම් අන්න ඒ බඳු දැක්මක්. ඒ බඳු සම්මාදිට්ඨිය. එහි ස්වභාවය තමයි අනහසව අර මුලින් කියපු විදිහ ආශ්‍රව ධර්ම එතන නැහැ. අර කාමාශ්‍රව, භවආශ්‍රව, ditthියාශ්‍රව, අවිජ්ජාශ්‍රව ඒව නැහැ. ඒ සියල්ලෙන් එතර වෙන්නට පුළුවන් විදිහ තියුණු දැක්මක්. තා සූක්ෂම දැක්මක් එතන තියෙනවා. එතකොට ඒ දැක්ම ඇති වෙනකොටම අර කාමාශ්‍රවයන් નિસරුයි කියන එක පැහැදිලිව වැටහෙනවා. මේ තව තවත් පවතින්නට මොහොතක්වත් පවතින්නට තරම් වැදගත් දෙයක් වටිනා දෙයක් මේ භවය තුල නැහැ කියන එක එතනත්තට පැහැදිලිව දැනෙනවා. එතකොට කාමාශ්‍රව භව ඊළඟට මෙතන සත්වයක් පුද්ගලයෙක් නැහැ මෙතන ක්‍රියාත්මක වෙන්නේ නාම රූප ධර්ම සමූහය එහෙම නැත්නම් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ සමූහයක් මෙතන ක්‍රියාත්මක වෙන්නේ කියන එක පැහැදිලිව දකිනවා ඒ දකින්නට තරම් සියුම් නිසා එතන අවිද්‍යාව දුර වෙනවා විද්‍යාව උපදිනවා ප්‍රඥාව උපදිනවා ඒ ප්‍රඥාව ආර්යයන් වහන්සේලාගේ సంతානයේ ඇති වෙන විදිහේ ගැඹුරු ප්‍රඥාව සියුම් ප්‍රඥාව නිවැරදි ප්‍රඥාව එසේ දකිනකොට ඒතනත්තා තවදුරටත් යලි භවයක උපද්දවන්නට සමත් නොවන විදිහට භව ගමන අහෝසි කරන්නට ඒ දැක්මේ සම්මාදිට්ඨිය උදව්. ඒ සම්මාදිට්ඨිය හඳුන්වනවා ලෝකෝත්තර සම්මාදිට්ඨිය එතකොට ඒක පූර්ණ වෙන්නේ අරහත්ත්වයේදී. ඉන් මේ පිට සෝවාන් මාර්ගයේදී යම් ප්‍රමාණයකට ඇති වෙනවා. ඒ ඇති වෙන ප්‍රමාණයට කෙලස් අහෝසි වෙනවා. සතරදාගාමි මාර්ගයේදී ඊට වඩා ටිකක් තියුණු ඇති වෙනවා. ඒ ඇති වෙන ප්‍රමාණයට කෙලෙස් අහෝසි වෙනවා. අනාගාමි මාර්ගයේදී ඊටත් වඩා තියුණු ඇති වෙනවා. ඒ ඇති වෙන ප්‍රමාණයට කෙලෙස් අහෝසි අරහත් මාර්ගයේදී පූර්ණව ඇති වෙනවා. එතෙන්දී පූර්ණ වශයෙන් කෙලෙස් ධර්ම අහෝසි කරනවා. එතකොට මේ විදිහේ කෙලෙස් ධර්ම අහෝසි කරන්න ආශ්‍රව ධර්ම ප්‍රහාණය කරන්නට ආරයන් වහන්සේලාගේ సంతානෙ ඇති වෙන විදිහේ ලෝකෝත්තර සම්මාදිට්ඨියක් තියෙනවා. එය අනාශ්‍රව සම්මාදිට්ඨියයි ආර්ය සම්මාදිට්ඨියයි කියලා හඳුන්වනවා. එතකොට බුදුහාමුදුරුවෝ මේ සූත්‍රයේදී දක්වනවා කතමා ච භික්කවේ සම්මාදිට්ඨි මහණෙනි සම්මාදිට්ඨිය කුමක්ද කියලා බුදුහාමුදුරුවම නැවත දේශනා කරනවා සම්මාදිට්ඨින් පහම් භික්කවේ ද්වයන් වදාන. ඒ සම්මාදිට්ඨිය මම දෙවිධයකට දේශනා කරනවා අත්තිබික්කවේ සම්මාදිට්ඨි ආසවා උපදිවේ පුඤ්ඤ භාගියා උපදිවේ පත ආශ්‍රව සහිතෝ පිං කියන ගොඩට වැටෙන మతు උපතක් ඇති කරන්නට හේතු වෙන සම්මාදිට්ඨියක් තියෙනවා ආශ්‍රව රහිත වූ මතු උපතක් ඇති කරන්නේ නැති වෙන්නට හේතු වෙන ආර්යයන්ගේ సంతානෙහි පහළ වෙන්නා වූ මාර්ගාංග සිත්වල පහළ වෙන සම්මාදිට්ඨියක් තියෙනවා. දැන් අපි ওই දෙක දැන් ඔය මුලින් කියපු ටික ගොඩක් දෙනෙකුට ඒතරම් ගෝචර වෙන්නට නැතුව ඇති මොකද ටිකක් බරපතල කාරණා නිසා. අපි දැන් උදාහරණ සහිතව ඔක ටිකක් පැහැදිලි කරගන්නකොට මේ කියන කාරණේ අපිට බොහොම සරලව තේරුම් ගන්නට පුළුවන්. දැන් ඔය පළවෙනියට කිව්ව එක ලෞකික සම්මාදිට්ඨිය. ඒක පුණ්‍ය භාගී. ඒක කෙලස් නසන්නට උදව් වෙන්නේ නැහැ. නමුත් සැපසේ ජීවත් වෙන්නට උදව් වෙනවා. ඒ මොන විදිහේ සම්මාදිට්ඨියද? බුදුහාමුදුරෝ දේශනා කරනවා දසවස්තුක සම්මාදිට්ඨිය. ඒ කියන්නේ අත්ති දින්න දුන්නු දෙහි විපාක තියනවා කියලා පිළිගන්න එක. ඊළඟට අත්ති මාතා අත්ති පිතා මවට උපස්ථාන කිරීමේ කුසල විපාකයක් තියෙනවා. ඒක වටිනවා. ඒක හොඳ දෙයක්. පියාට උපස්ථාන කිරීමේ කුසල විපාකයක් තියෙනවා. ඒක හොඳ දෙයක්. ඒක වටින දෙයක්. මේ ලෝකේ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා ගුණධම් වඩන අය. ඒගොල්ලන්ට අපි සංග්‍රහ කරන්න ඕන. ඒගොල්ලන් රැක බලා ගන්න ඕන. අපි අපට ජීවත් වෙන්නට උපයන දේන් අපි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ පෝෂණය කරන්න ඕන. උන්වහන්සේලාට ගුණධම් වඩන්න අපි සහාය වෙන්න ඕන. ඊළඟට මේ ලෝකයේ උපපාතික සත්වයෝ ඉන්නවා. මේ ලෝකයේ විනිවිද දකින්නට පුළුවන් අය ඉන්නවා. මෙන්න මේ විදිහට මේ සාමාන්‍ය ලෝකයේ පිළිබඳව වැරදි ආකල්ප ඇති කරගන්නේ නැතුව පොදුවේ නිවැරදි විදිහට කර්මය කර්මඵලය විශ්වාස කරගෙන හේතුව ඵලය දකින්නට පුළුවන් ප්‍රමාණය හැකියාව හඳුන්වනවා කොමක් කියලාද ලෞකික සම්මාදිට්ඨිය එතකොට ඒකේ අනිත් පැත්ත තමයි සමහරව ඉන්නෝ මිත්‍යා දෘෂ්ටිය. ඒ කියන්නේ දුන් දෙහි විපාක තියනවා කියලා පිළිගන්නේ නැහැ. ඊළඟට සුකට දුක්කටානම් කම්මානම් පලං විපාක කරන ලද යහපත් අයහපත් කර්මයන්ගේ විපාක තියනවා කියලා පිළිගන්නේ නැහැ. දැන් මෙහෙම කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් නේ අපි නම් ඒවා පිළිගන්නවානේ ඉතින් අපි එච්චර මිත්‍යා දෘෂ්ටික නෙමෙයිනේ කියලා හිතෙන්න පුළුවන්. නමුත් සමහර වෙලාවට අපේ සමාජයේ මුණ ගැහෙනවා දැන් සමහරු ගා ගැඹුරින් භාවනාවට යොමු වෙලා තියෙනවා. එහෙම යොමු වෙච්ච අයත් එක්ක කතා කරනකොට සමහරලාට කියන අපට ඇහෙනවා ඔය දන් දිදී ඉඳලා වැඩක් නැහැ. ඕවා නෙමේ කරන්න නැත්තේ භාවනාව කරන්න නැත්තේ මේ ඉක්මනින් මේ සසර දුකින් එතර වෙන්න. එතකොට දැන් සසර දුකින් එතර වෙන්න භාවනා කරන්න ඕන කියලා කියනකොට අර දන් දීම කියන එක ඒක අවලංගු කරනවා. දැන් එතකොට ඒගොල්ලෝ ගැඹුරු සම්මාදිට්ඨියක ඉන්නවා වගේ පෙනුනට මොකද්ද වෙලා තියෙන්නේ? අර දුන් දෙහි විපාක පියනවා කියන තැන පිළිගන්න මට්ටමවත් නැතිව මනස ව්‍යාකූල වෙනවා. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ Taman අනිත් අයට වඩා ඉහළ මට්ටමක ඉන්නේ. කියන අර සක්කාය දිට්ඨියම උසස් තත්වයක්. ඒක දහමේ දිනු තත්වයක් නෙවෙයි. සක්කාය දිට්ඨියම උසස් තත්වයක්. සක්කාය දිට්ඨිය කියලා කියන හොඳ දෙයක් නෙවෙයි. ඉතින් ඒකෙන් උසස් වුණා මේ මුසස්නාව තව ඉහළින් නෙමෙයි ඉන්නේ තව ටිකක් අගාධයි ඒ නිසා සමාජයේ සමහරව අපට පෙනෙනවා ඒ අය හිතාගෙන ඉන්නවා අපි දැන් වඩා හුඟක් ගැඹුරට භාවනා කරනවා මේ අනිත් අය නම් මේ හැමදාම උදේ හවස පන්සල් පද පහ කියව කියවා මේ දන් දිදී කටින පිංකම් කර කර පන්සල් හද හදා ඕවා කර කර ඉඳලා නම් නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ ඒ නිසා දැන් ඕවා නවත්තලා මේ අපි වගේ ප්‍රතිපත්තියට බහින්න ඕනේ ඉතින් මොකක්ද ඒගොල්ලෝ කියන ප්‍රතිපත්තිය? ප්‍රතිපත්තිය කියලා කියන්නේ මනස පුහුණු කිරීමනේ. මනස පුහුණු කරන්න නම් අපි පියවර තුනක් පුහුණු කරන්න මොනවද? සබ්බපාපස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරිවදපන. ඔය තුනනේ මානසික පුහුණුව කියන්නේ. ඕකනේ ප්‍රතිපදාව කියන්නේ. අකුසල ධර්මයන්ගෙන්, අසත් ධර්මයන්ගෙන්, පාප ධර්මයන්ගෙන්, කෙලෙස් ධර්මයන්ගෙන් සිත නිදහස් කර ගැනීම. කුසල ධර්මයන්ගෙන්, සත් ධර්මයන්ගෙන්, බෝධිපාක්ෂික ධර්මයන්ගෙන් සිත දිනු කිරීම. ඔයාලට තුන්වෙනි පියවර තමයි සචිත්ත පරිවර්තන සිත පිරිසුදු කිරීම. පිරිසුදු වෙන්නේ කොහොමද? පඤ්ඤාය පරිසුද්ධිය. ප්‍රඥාව අවදි වෙනකොට අර අවිද්‍යාවෙන්, මුලාවෙන්, ආශ්‍රව ධර්මයන්ගේ සිත නිදහස් වෙනවා. අර දැඩිව දේවල් බදාගෙන ඉන්න ගතියෙන් සිත නිදහස් වෙනවා. දේවල් පවත්වනවා. ජීවත් වෙන්නට අවශ්‍ය නිසා ලෝකේ පවත්වන්නට ඕන නිසා පවත. නමුත් ඒවත් එක්කලා අනවශ්‍ය විදිහට මනසින් බැඳිලා මුලාවෙන් ඉන්න ගතියේ සිත නිදහස් වෙනවා. ලෝකය පවත්නවා හැබැයි අර අන් අය තරම් ගැඹුරු අගාධයක අන්ධකාරයක ඉඳලා නෙමෙයි. හොඳ පැහැදිලි දැක්මකින් යුක්තව ලෝකය පවත්නවා. ඒ නිසා අන්‍යා තරම් ගැඹුරු අවිද්‍යාවක ඒ අය නැහැ. එතන මේ විදිහට යම්කිසි කෙනෙකුට අවදි වෙන්නට පුළුවන් ප්‍රඥාව අවදි කරගෙන සිත පිරිසුදු කරගන්න පුළුවන්. ඒතකොට ඔය පියවර තුන තමයි ප්‍රතිපදාව කියන්නේ. ඉතින් ඔය පියවර තුනේදී අපි දන් දීම එතකොට කරන හොඳ යහපත් දේවල් මව්පියන්ට සැලකීම ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දන් දීම විහෙර විහාර හැදීම සාසනය පැවැත්වීම එතන මේවා ඕව වැඩක් නැහැ කියලා කියනවා නම් එතන තියෙන්නේ දෙවුණක් නෙවෙයි ඊට වඩා කඩා වැටීම. ඒ කියන්නේ කල යුත්ත නොකල යුත්ත මොකද්ද කියලා තෝරා බේරා ගන්නට බැරි පටලැවිල්ලක් තියෙනවා. දැන් මේකෙන් අපි කියන්නට උත්සාහ කරන්නේ හැමදාම දන් දීම ඉන්නට ඕන, පන්සල් හද හදාම ඉන්නට ඕන, චෛත්‍ය හද හදාම ඉන්නට ඕන කියන එක නෙමෙයි. අපි ගැඹුරුම් භාවනා කරන්නට ಗುಣධම් වඩන්නට යොමු වෙන්නට ඕනේ. හැබැයි ಗುಣධම් වඩනවා ගැඹුරින් භාවනා කරනවා කියන එකේ තේරුම අරවට පයින් ගන්නවා කියන එක නෙමෙයි. අන්න එතනයි අපි පරිස්සම් වෙන්න ඕනේ. එතන අපි සමබර වුණේ නැතිනම් අපි සමාජයට ලොකු අනර්ථයක් කරන පිරිසක් වෙනවා, අවැඩක් කරන පිරිසක් වෙනවා. අර සමාජ සාරධර්ම වලට පයින් ගන්නවා. දැන් මේ හරි පුදුම හිතනවා පෙන්නතොනේ දැන් මේ සමාජයේ ගා දැනුගත් කියන අය පවා ඔය මට්ටමට යනවා. ඒගොල්ලන්ගේ දැනුගත්කම් වැඩි වෙන්න වැඩි වෙන්න ඔහොම එක්තරා පඬිතකමකට යනවා. අර මුලින් Tamanට උදව් වෙච්ච ගොඩ වෙන්න උදව් වෙච්ච ඉනිමකට පයින් ගහනවා වගේ අර එතෙක් Tamanට වැඩෙන්න උදව් වෙච්ච ඔක්කොම අවලංගු කරලා. ඒ සියල්ලම වීසි කරලා එකක්වත් වැඩක් නැහැ කියලා. අපි හිතමු විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන එක හොඳයි. ඉතින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබනකොට මොන්ටිසෝරි ඔක්කොම වහන්න ඕන කියලාද කියන්නේ? එතකොට පාසල් සියල්ල සීල් තියන්න ඕන කියලාද කියන්නේ? කන්නේ නේද? එතනින් තමයි විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යන්නේ. ඉතින් මොන්ටිසෝරි අධ්‍යාපනයට වඩා විශ්වවිද්‍යාල අධ්‍යාපනය හොඳයි තමයි. පාසල් අධ්‍යාපනයට වඩා විශ්වවිද්‍යාල අධ්‍යාපනය හොඳයි තමයි. නමුත් ඒකෙන් අදහස් කරන්නේ මොන්ටිසෝරිය නොතිබිය යුතුයි කියන එක නෙමෙයි. පාසල වසා දැමිය යුතුයි කියන එක නෙමෙයි. ඉතින් ඒ මට්ටමට මග නොමග පටලවා ගන්නවා නම් එතකොට මොන සම්මාදිට්ඨියද? ඒ නිසා සම්මා දිට්ඨි කියලා කියන්නේ පැහැදිලි දැක්මක් මේ දැනුමත් එක්ක නිකම් වාද විවාද කරන තර්ක විතරක කරන දෙයක් නෙමෙයි. මග නොමග කල යුත්ත නොකල යුත්ත යහපත අයහපත මේවා පැහැදිලිව තෝරා ගන්නට පුළුවන් ක්‍රමයක්. දැන් අපි අර එදා පහුගිය දිනේ ධර්ම දේශනාවේදී විශේෂයෙන් පැහැදිලි කළේ අපට එකම කාරණේ විවිධ ක්‍රම වලට කියන්නට පුළුවන්. එතනදී අපි පැහැදිලි කරගන්න ඕනේ ඒ කොහොමද එහෙම වෙන්නේ කියන එක. දැන් උදාහරණයක් හැටියට අපි එදත් සිහිපත් කළේ ධනය නිසා සැප ලැබෙනවා කියලා කෙනෙක් කියනවා. ධනය නිසා දුක ඇති වෙනවා කියලා කෙනෙක් කියනවා. දැන් ওই ප්‍රකාශන දෙකම හරිද වැරදිද? ධනය නිසා සැප ලැබෙනවා කියන එකත් හරි, ධනය නිසා දුක ලැබෙනවා කියන එකත් හරි. දැන් එකම කාරණේ පදනම් කරගෙන හාත්පසින් ප්‍රතිවිරුද්ධ දෙකක් කොහොමද හරියන්නේ? දැන් ධනය නිසා සැප ලැබෙනවා කියන එකට හාත්පසින්ම විරුද්ධයිනේ ධනය නිසා දුක ලැබෙනවා කියන එක. නමුත් ඒ හාත්පසින් ප්‍රතිවිරුද්ධ අදහස් දෙකම ධනය සම්බන්ධව හරි. එහෙනම් අපිට වාදයක් තර්කයක් නැහැ. අපි හොයන්න කරත්තේ තර්ක කරන්න වාද කරන්න නෙමෙයි ධනය නිසා සැප ලැබෙනවා කියනවා නම් ඒ කොයි විදිහටද වෙන්නේ ධනය නිසා දුක ලැබෙනවා කියනවා නම් ඒ කොයි විදිහටද වෙන්නේ අන්නේ ක්‍රමය හඳුනා ගන්න එකයි අපිට වැදගත් වෙන්නේ ඒක හඳුනාගත්තයින් පස්සේ කෙනෙකුට සැප ලබන්නට ධනය උදව් වෙනවා ඒ නිසා මම ධනය හම්බ කරනවා කියනවනම් එතකොට අපිට වාදයක් නැහැ. ඇයි? එතකොට අපි විමසන්න නැත්තේ ධනයෙන් සැප ලැබෙන විදිහ දන්නවද හරියට? දුක ඇති කරගන්න නැතුව. එහෙම දන්නවනම් ප්‍රශ්නයක් නැහැ. ඒතර මට වැටහෙනවා නම් ඒකෙන් දුක ලැබෙනවා කියලා ඒකමයේ මට වඩා ප්‍රත්‍යක්ෂ නම් මම මේ ධනය අතහැරලා ඉන් ඔබට යන ක්‍රමයක් අනුගමනය කරනවා නම් මගේ දැක්ම. එතකොට ඒක වැරදි කියලා කාටවත් චෝදනා කරන්න පුළුවන් කමකුත් නැහැ. හැබැයි මම ධනය අත්හරිනවා නම් මම දැනගෙන තියෙන්න ඕන ඇයි ඒක අත්හරින්නේ කියලා යම් කිසි කෙනෙක් ධනය හම්බ කරනවා නම් ඒ තැනත් දැනගෙන තියෙන්න ඕන ඒකෙන් සැප ලැබෙන්නේ කොහොමද ඒ හරියට ඒ ක්‍රමය දන්නේ නැතුව දේවල් අසුරු කරන්න ගියොත් ඔක්කොම පටලව ගන්නවා. එතකොට මම ධනය අත්හැරලා ඉන්නවා නම් මම ප්‍රකාශ කළ යුතුද? අන් සියලු දෙනා මේ ධනය හම්බ කරන ඔක්කොම මුලාවේ ඉන්නේ මේ සියලු දෙනා වරද්දගෙන ඉන්නේ ඕක නෙමෙයි කරන්නත් එහෙම ලෝකයක් පවතින්නේ නැහැ මං කරන වැඩේම හැමෝම කරන්න ඕනේ කියලා එහෙම නියමයක් නැහැ එතකොට ධනය හම්බ කරන අය කියන්න ඕනද මේ ධනය අත්හැරලා ඉන්න අය මෝඩකමට මේ ඔක්කොම අත්හැරලා ගිහිල්ලා මහාන වෙලා මේ ධනය නිසානේ සැපල එහෙම කියන්න පුළුවන් කමක් නැහැ සම්මා දිට්ඨිය කියලා කියන්නේ ඒ බඳු ගැඹුරු දැක්මක් ඒ බඳු නිර්වෘ දැක්මක් ඒ බඳු පැහැදිලි දැක්මක් දැන් ඔය ක්‍රමය බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා පරයාය දේශනා කියලා. පරයාය කියලා කියන්නේ දේවල් වෙන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. ඒ ගොඩක් අතරින් එක් ක්‍රමයක් ගැන අපි කතා කරනවා නම් ඒක එහෙම වෙන්නේ මොන විදිහටද කියන ඒකේ න්‍යාය સિદ્ધාන්තයත් අපි හරියට ඉගෙන ගන්න. එහෙම නැති වුණොත් එහෙම මේ මූලික સિદ્ધාන්තය ගැන අපි අවධානය යොමු නොකරනකොට අපි ඒක නිෂ්පර්යාය වශයෙන් සමාජගත කරනවා. ඒ කියන්නේ අය වෙන මොකුත් සැසඳීමක් හෝ විකල්ප මොකුත් නැහැ. ඒකම තමයි හරි. ධනෙ නිසා සැප ලැබෙනවා කිව්ව කෙනා ඒකම අල්ල ගන්නවා. ධනෙ නිසා දුක ලැබෙනවා කිව්ව කෙනා ඒකම අල්ල ගන්නවා. ඒකෙම දැඩි වෙල්ලිලා ඉන්නවා. ඒක වෙන්නේ කොහොමද කියලා හරියට දන්නේ අන්න සම්මා දිට්ඨිය අපිට තියෙන පැත්තේ ඒ සඳහන්. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන හරියට අපිට සම්මා දිට්ඨිය තියෙනවා නම් එතන වාද විවාද මොකුත් නැහැ. තර්ක විතර්ක මොකුත් නැහැ. පැහැදිලිව අනිත් කෙනා ධනය නිසා සැප ලැබෙනවා කියනවා නම් එහෙම වෙන්නේ මොකක් නිසාද කියලා අපිට පැහැදිලිව දැනෙනවා ධනය නිසා දුක ඇති වෙනවායි කියලා කියනවනම් එහෙම වෙන්නේ කොහොමද කියලා අපිට දැනෙනවා හාත්පසින් ප්‍රතිවිරුද්ධ ප්‍රකාශන දෙකක් වුණත් අපිට එතන විවාදයක් නැහැ අපිට එතන ප්‍රශ්නයක් නැහැ එහෙමනම් යම් කිසි කෙනෙකුගේ සම්මාදිට්ඨිය වැඩෙනකොට ඒක ලෝකෝත්තර මට්ටමට ආසන්න වෙනවනම් ඒ තැනත්තා වඩා ගැඹුරින් ප්‍රතිපත්ති පුරනවායි කියලා කියනවනම් ඒ තැනත්තා ගැඹුරින් නිවන් මාර්ගට යොමු වෙලා ඉන්නවා කියලා කියනවනම් අනිත් තැනත්තාගේ ලෞකික සම්මාදිට්ඨිය හෙලාතලා දකින්නට තරම් පුළුවන්කමක් නැහැ ඒ විදිහේ සම්මාදිට්ඨියක් නම් තියෙන්නේ එය හැබැයි ලෝකෝත්තර බවට සමීප වුණු සම්මාදිට්ඨියක් කියලා කොහොමවත් හංගින්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී පැහැදිලි කරනවා මහණෙනි සම්මාදිට්ඨිය මම දෙවිධයකින් දේශනා කරනවා. පළවෙනි ක්‍රමය තමයි ලෞකික සම්මාදිට්ඨියක් තියෙනවා. එය ආශ්‍රව නසන්නට කෙලස් නසන්නට උදව් වෙන්නේ නැහැ. මතු භවයක් ඇති කරන්නට හේතු වෙනවා. නමුත් දුක් අඩු කරගෙන අපාගත වෙන්නේ නැතිව දුක් විඳින්නේ නැතිව සැපසේ ජීවත් වෙන්නට කර්මය කර්මඵලය හඳුනාගෙන කල යුත්ත නොකල යුත්ත හඳුනාගෙන කුසල අකුසල් වල යහපත් අයහපත් විපාක තියෙනවා කියලා දැනගෙන මවට සංග්‍රහ කිරීම ප්‍රයාට සංග්‍රහ කිරීම උසස් ගුණයක් හැටියට සලකාගෙන ලෝකේ ಗುಣධම් වඩන උත්මයෝ ඉන්නවා අපිට පුළුවන් හැටියට එයාට සංග්‍රහ කරන්න ඕන කියලා මේ කාරණා දැනගෙන සාර ධර්ම ආරක්ෂා කරගෙන යන විදිහක් වෙනවා ඒක ලෞකික සම්මාදිට්ඨියයි නමුත් සසර ගමනේ භවයක් ඇති කරනවා හැබැයි දුක් අඩු සැප සහගත ජීවිතයක් ගත කරන්නට ඒ සම්මාදිට්ඨිය උදව් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා ඊළඟට දෙවැනි ක්‍රමය තමයි අතිබික්කවේ සම්මාදිට්ඨිය අරියා අනාසවා ලෝකෝත්තර මග්ගාංග දෙවැනි සම්මාදිට්ඨිය ආර්යයන් වහන්සේලාගේ සිත් තුළ ඇති වෙන විදිහ සම්මාදිට්ඨිය ඒක අනාසවා ආශ්‍රව නසන්නට උදව් වෙනවා දැන් සෝවාන් මාර්ගඥානයේදී සියලු ආශ්‍රව නැසෙන්නේ නැහැ. හැබැයි ditthya ආශ්‍රවය සම්පූර්ණයෙන් නැසනවා. ඒ කියන්නේ මේ සත්වේක්‍ය පුද්ගලේක්‍ය කියන හැඟීම සම්පූර්ණයෙන් අහෝසි කරනවා. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය නැති කරනවා කියන එක. සෝවාන් මාර්ගයෙන් සක්කාය දිට්ඨිය නැති වෙනවා කියන එකේ තේරුම අර දිට්ඨි කියන ආශ්‍රවය සම්පූර්ණයෙන් අහෝසි කරනවා. ඊළඟට සකෘදාගාමී මාර්ගසිතේදී කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව මේ සියල්ලක්ම අඩු කරනවා අහෝසි කරන්නේ නැහැ. අනාගාමී මාර්ගසිතේදී කාමාශ්‍රවය දුරු කරනවා. ඊළඟට අරහත් මාර්ගසිතේදී භවආශ්‍රවය සහ අවිජ්ජාශ්‍රවය කියන මේ ඊතුරු ආශ්‍රව ධර්ම සියලු කෙලෙසුන් සහිත අහෝසි එතකොට ඒ විදිහෙන් ආශ්‍රව ධර්ම අහෝසි කරන්නට හේතු වෙන මග්ගංගා කියලා කියන්නේ මාර්ගාංගයක් වන සෝවාන් මාර්ගයට අංගයක් වෙනවා මේ කියන සම්මා දිට්ඨිය. සකෘදාගාමි මාර්ගයට අංගයක් වෙනවා මේ කියන සම්මා දිට්ඨිය. අනාගාමී මාර්ගයට අරහත් මාර්ගයේ අංගයක් බවට පත් වෙනවා මේ කියන සම්මාදිට්ඨිය. අර මුලින් කිව්ව සම්මාදිට්ඨිය මාර්ගාංගයක් බවට පත් වෙන්නේ ඒක සැප විඳින්නට හේතු මේ කියන සම්මාදිට්ඨිය මාර්ගාංගයක් වෙනවා. ඇයි ඒක මාර්ගාංගයක් වෙනවා කියලා කියන්නේ මාර්ගසිතෙන් තමයි කෙලස් නසන්නේ. සම්මේ සම්මාදිට්ඨිය කෙලස් නසන්නට හේතු එතකොට අරියා අනාසව ලෝකුත්තර ලෝකෝත්තර භාවයටපත් කරනවා. මේ ලෞකික தත්ත්වයෙන් ලෝකෝත්තර භාවය. මොකද්ද ලෞකික කියන්නේ මොකද්ද ලෝකෝත්තර කියන්නේ? ලෞකික කියන්නේ ලෝකික ලෝකයට අයිති. ලෝකයට අයිති කියලා කියන්නේ දැන් මේ ලෝකේ යම් යම් දේවල් සිද්ධ වෙනකොට ඒ සිද්ධ වෙන දේවල් එක්කලා අපි උස්පහත් වෙනවා. අපි කැමති දේවල් සිද්ධ වෙනකොට අපි උද්දාමයටපත් වෙනවා. අකමැති දේවල් සිද්ධ වෙනකොට අපි ਸੰతాපයටපත් වෙනවා. ඒතර ලෝකෙ සිද්ධ වෙන දේවල් මත අපි උස්පහත් වෙනවා, චලනය වෙනවා, දෝලණය වෙනවා. ඇයි අපි ලෝකයේත් එක්ක බද්ධ වෙලා ඉන්න නිසා. එතකොට අපි ලෝකයේම කොටසක්. අපි ලෝකයට අයිති. ඒ අයිති නිසා තමයි ලෝකය වෙනස් වෙනකොට අපි වෙනස් වෙන්නේ. ලෝකය සැලෙනකොට අපි සැලෙන්නේ. ඒකත් එක්ක බද්ධ වෙලා තියෙන නිසා. බද්ධ වෙලා නැත්තම් ලෝකය සැලෙනකොට අපි සැලෙන්නට විදිහක් නැහැ. ලෝකෝත්තර කියලා කියන්නේ ලෝකය තුල අපි ජීවත් වෙනවා. හැබැයි ලෝකය වෙනස් වුණාට අපි වෙනස් වෙන්නේ නැහැ. ලෝකය සැලුණාට අපි සැලෙන්නේ නැහැ. කුමක් නිසාද? ලෝකයේත් එක්ක බද්ධ වෙලා නැහැ. ලෝකේ ජීවත් වෙනවා. බන්ධනය වෙලා නැහැ. ඒ తত্ত্বය බුදුහාමුදුරුවෝ හඳුන්වන ලෝකෝත්තරයි කියලා. ඒතර ඔය අෂ්ටලෝක ධර්මයෙන් කම්පා වෙන්නේ නැහැ කියලා කියන්නේ. ඒතර අෂ්ටලෝක ධර්මයෙන් කම්පා වෙන්නේ නැත්තේයි එමේ යථා ස්වභාවය નિවරදිව හඳුනාගන්න. අර අවිද්‍යා ආශ්‍රවය දුරු කරලා ලෝකයේ ස්වභාවය નિවරදිව තේරුම් අරගෙන. નિවරදිව සම්මාදිට්ඨිය ඇති වෙලා තියෙනවා. ඒ ලෝකයේ දේවල් පිළිබඳව කලබල වුණා කියලා තේරුමක් නැහැ. ඒවා ඒ හේතුඵල අනුව සිද්ධ වෙනවා කියලා පැහැදිලිව දකිනවා. වෙනස් කරන්නට පුළුවන් නම් වෙනස් කරන්න ඇත්තටම අවශ්‍ය නම් සමහර දේවල් වෙනස් කරනවා. බුදුහාමුදුරුව වෙනස් කරන්න අවශ්‍ය දේවල් සමහර ඒවා වෙනස් කළා. හැබැයි අවශ්‍යතාවයක් නැතිනම් හෝ වෙනස් කරන්නට බැරි නම් උන්වහන්සේ ඒවට අත ගන්න ගියේ අපි වෙනස් කරන්නට බැරි දේවල් පවා වෙනස් කරන්නට වෑයම් කරන්නේ අපිට පිළිබඳව නිසි අවබෝධයක් නැති නිසා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දෙවැනි සම්මාදිට්ඨිය පැහැදිලි කරනවා ওই විදිහට ආර්යයන් වහන්සේලාගේ සිත්වල පහළ වෙන ආශ්‍රව දුරු කරන්නට හේතු වෙන ලෝකෝත්තර වූ මාර්ගාංගයක් බවට පත්වන සම්මාදිට්ඨිය. එතකොට මේ වචන වලින් හඳුන්වන්නේ කෙබඳු සම්මාදිට්ඨියක්? බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වල පැහැදිලි කරනවා ඒ කියන සම්මාදිට්ඨිය තමයි අර කර්මයේ කර්මඵලය විතරක් දකින එක නෙමෙයි මේ කියන සම්මාදිට්ඨිය උදයත්තගාමිනියා පඤ්ඤාය මේ සංස්කාර ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම දෙපැත්තම පැහැදිලිව දකින ප්‍රඥාව ඇතිවීම නැතිවීම දකිනවා කියලා කියන්නේ ඇති වෙනකොට ඒ ඇති වෙන්නේ කවර හේතුන්ගෙන්ද කියලා හේතුඵල වශයෙන් පටිච්චසම්පන්න වශයෙන් හරියට දකින්න. ඒක අහෝසි වෙනකොට ඒක කොහොමද අහෝසි වෙන්නේ කියන එක පැහැදිලිව දකින්න. ඒ නිසා ලෝක දේවල් සිදුවීම පිළිබඳව ඔහුට ප්‍රශ්නයක්වත් නැහැ. ලෝක දේවල් සිදු නොවීම පිළිබඳව ඔහුට ප්‍රශ්නයක්වත් නැහැ. ඒ වගේම තව සූත්‍ර දේශනාවල බුදුරජාණන් වහන්සේ තව ටිකක් එහාට මේක විස්තර කරනවා. ඒ ලෝකෝත්තර සම්මා දිට්ඨියක් කෙනෙකුට හරියට ඇති වෙනවා නම් ඒ තැනත්තා දකින්නට ඕන ආස්වාද ආදීනව නිස්සරණය කියන මේ காரணා තුනම ඒ තැනත්තා දකින්න. ඒ කියන්නේ දැන් සමහරු අපට පෙනෙනවා සමහර කෙනෙක් ටිකක් වැඩිපුර ධර්මයට යොමු වෙනකොට භාවනාවට ගුණධර්ම වලට යොමු වෙනකොට මේ ලෝකය ගැන එක්තරා මේ ඍණාත්මක ආකල්පයකින් තමයි දකින්නේ. එකක්වත් වැඩක් නැහැ, ඒව කරලත් වැඩක් නැහැ, මේව කරලත් වැඩක් නැහැ. මේ මොකක්වත් වැඩක් නැති විදිහට. බුදුහාරෝ දේශනා කරනවා එහෙම නැහැ. මේ ලෝකේ ආස්වාදයයි කියලා දෙයක් තියෙනවා. ඒකත් පිළිගන්න ඕනේ. ඇහැට ප්‍රියමනාප රූප ලැබෙනකොට සතුටු වෙනවා කියලා එකක් තියෙනවා. එහෙම නැත්නම් මේ ලෝකෙ මිනිස්සු කොහොමද මෙච්චර මේ සන්තෝෂෙන් ජීවත් වෙන්නේ? එහෙම එකක් තියෙනවා. ඒක කාමය තමයි. හැබැයි එහෙම දෙයක් තියෙනවා ලෝකෙ. කනෙන් ශබ්ද ප්‍රියමනාප දේවල් අහනකොට එහෙම ඇලෙන ගතියක්, ඒවන් තෘප්තිමත් වෙන ගතියක් ලෝකෙ තියෙනවා. ඒක අපිට නෑ කියන්න බෑ. ඒකෙන් කෙලෙස් උපදිනවා කියන කතාව වෙනම එකක්. ඒක භවය දිග්ගැස්සෙනවා කියන එක වෙනම කතාවක්. හැබැයි එහෙම එකක් ලෝකෙත් තියෙනවා. මෙහෙම ඇලෙන්න හේතු වෙන ගතිය. එහෙම මේ ඉන්ද්‍රයන්ට ප්‍රියමනාප දේවල් ගත හැකි ගතිය. ඒවෙන් ආස්වාදනය කරන ගතිය. එතකොට කයට ප්‍රියමනාප ස්පර්ශ ලැබෙනකොට සතුටු වෙන ගතිය. ඒවෙහි ඇලෙන ගතිය, සොම්නස් වෙන ගතිය. එහෙම එකක් මේ ලෝකෙත් තියෙනවා. ඒක නෑ කියන්න පුළුවන් කමක් නෑ. ඒක નિસරුයි කියලා කියන්නත් පුළුවන්. ඊට වඩා ශ්‍රේෂ්ඨ සැප තියනවා කියලා කියන්න පුළුවන්. මට ඒක අවශ්‍ය නැහැ කියලා කියන්නත් පුළුවන්. හැබැයි ලෝකේ එහෙම දෙයක් නැහැ කියනවා නම් එතන තියෙන්නේ සම්මාදිට්ඨිය. එතන තියෙන එක්තරා මුලාවක්. එනිසා ගැඹුරින් සම්මාදිට්ඨිය වැඩෙනකොට ලෝකේ ප්‍රතික්ෂේප කරන කෙනෙක් බවට පත් විය යුතු නැහැ. එහෙම වෙනවා නම් එතන සැබෑ සම්මාදිට්ඨිය නැහැ. හරියට සම්මාදිට්ඨිය ගැඹුරට වැඩෙනකොට ලස්සන ලස්සනයි කියලා දකින්න පුළුවන් වෙන්න ඕන. හැබැයි භුක්ති විඳින්න නැතුව. එක් අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ වෙත පැමිණුණු අ ගම් මුලාදෑදී බුදුහාමුදුරන්ගෙන් අහනවා ස්වාමීනි තථාගතයන් වහන්සේ මායා දන්නෝයි කියලා. බොහෝ දෙනා කියනවා. මායාකාරී කෙනෙක් කියලා බොහෝ දෙනා කියනවා. ඒක ඇත්තද? කියලා බුදුහාමුදුරුවෝගෙන් අහනවා. එවන් පස්සේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඔව් යම් කිසි කෙනෙක් කියනවා නම් මම මායම් දන්නවා කියලා ඒක හරි. ඒක ඇත්ත. කියලා බුදුහාමුදුරුවෝ දේශනා දැන් අර මනුස්සයා ටිකක් පුදුම වුණා. දැන් ඔහු බලාපොරොත්තු වෙන්නේ නෑ නෑ මං එහෙම මායම් දන්න කෙනෙක් නෙමෙයි කියලා කියයි කියලා තමයි එතනත් බලාපොරොත්තු වෙන්නේ. නමුත් බුදුහාම දේශනා කරනවා ඔව් මම මායම් දන්නවා. කියලා වෙලලා බුදුහාමුදුරුවෝ අහනවා ඔබ දන්නවද රජුරුවන්ගේ රජුරුවන්ට සේවා කරන කොට්ටාසයක් ඉන්නවා චරපුරුෂයෝ. ඒගොල්ලෝ ගැන ඔබ දන්නවද? ඔව් දන්නවා. මොකද හිතෙන්නේ ඒගොල්ලෝ ගැන? මොකද මහ පෞකාරෝ හිතිච්ච ඕන අපරාධයක් කරනවා රජුරුව කියන ඕන දෙයක් කරනවා ආයේ හොඳද නරකද මොකක්වත් බලන්නේ නැහැ. ලෝකේ පෞකාර පිරිසක් ඉන්නවා නම් දුස්සීලෝ කොටසක් ඉන්නවා නම් ඒ අතර එක පිරිසක් තමයි ඒ චරපුරුෂය කියලා මේ ගම්මුලාදෑනිය කියන්නේ. කිවෙන් පස්සේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා එහෙමනම් දැන් ඔබත් ඒ අය අතර එක්කෙනෙක් නේ කියලා කියනවා. ඒතර අරත නැත්තම් පුදුම වෙලා මං මං කොහොමද ඒකට සම්බන්ධ වෙන්නේ? මම මේගොල්ලොත් එක්කලා ඒ පහත් වැඩ කරන්න යන්නේ නැහැ නේ. මං ඒගොල්ලෝ ගැන දන්නවා විතරයි. බුදුහාර දේශනාව ආ එහෙනම් ඒ වගේ තමයි මම මායම් දන්නව වුණාට මම මායම් ක්‍රියාත්මක කරන්න මම දන්නවා මායම් කියන්නේ මොනවද කියලා මායාකාරී බව කියලා මේ ලෝකේ දෙයක් තියෙනවා නම් ඒක මම හරියට දන්නවා හැබැයි මම ඒක පාවිච්චි කරන්නේ දැන් ඔබ ඒ චරපුරුෂය ගැන දන්නවනේ ඒ පෞකාරය ගැන ඔබ දන්නවනේ දැනගත්තට ඔබ ඒගොල්ලොත් එක්කලා පවකම් කරන්න යන්නේ නැහැ හැබැයි ඔබ දන්නවා ඒගොල්ලෝ කරන අපරාධ ඒතර කෙනෙක් දේවල් දැනගන්නවා කියන එක එකක් ඒකත් එක්ක මොහු වෙනවා කියන එක එකක්. මේකේ ලස්සන දකින්න පුළුවන් කියලා කියන්නේ එකක්. ඒ ලස්සන භුක්ති විඳිනවා කියලා කියන්නේ තව එකක්. ඒ නිසා සම්මා දිට්ඨිය ගැඹුරට වැඩෙනකොට මේ වෙනස්කම් හඳුනා ගන්නට පුළුවන් වෙනවා. අපිට මුලදී මේවා වෙන් කරගන්න බෑ. අපිට මුලදී ලස්සන දකිනකොට අපි ඒකත් එක්ක ඇලිලාම තමයි ඒ දිහා බලන්නේ. අපිට මේ ඇලෙනවා කියන එකයි ලස්සන කියන එකයි වෙන් කරගන්න බෑ. එතකොට අපි මොකද කරන්නේ? මේක ප්‍රතික්ෂේප. අයියෝ කොච්චර ලස්සන උනත් ඕවා ඉතින් අනිත්‍යයිනේ, ඕවා දුකයිනේ, ඕවා පර වෙලා යනවානේ, කුණු වෙලා යනවානේ කියලා අපි ඉතින් අමාරුවෙන් අපේ හිත අයින් කරගන්න උත්සාහ කරනවා මුලදී. ඇයි? දැන් මේක දකිනකොට මාව කුලප්පු වෙනවනේ. ඒ නිසා ඒකට දෝෂය පටවලා ඒක අයින් කරන්න උත්සාහ කරනවා. එහෙම තමයි මුලදී කරන්නේ. හැබැයි සම්මා දිට්ඨිය ගැඹුරින් වැඩෙනකොට ලෝකෙට චෝදනා කරන්න ඕනේ ලෝකෙට නිග්‍රහ කරන්න ඕනේ ලස්සනයි නම් ලස්සනයි කියලා කියන්න පුළුවන් හැබැයි මගේ කෙලස් අවශ්‍ය නැති මම කුලප්පු වෙන්නේ නැතු ඒ නිසා ලෝකයේ ආස්වාදයක් තියනවා කියන බව ලෝකයේ සත්‍යයක් නමුත් ඒ සත්‍ය පිළිගන්නකොට අපට අමාරුයි. ඇතුලෙන් අපි වැවිස්සෙනවා. අපේ කෙලෙස් මතුවෙනවා. ඒ මතුවෙන නිසා ඒක වහගන්න අපි මුලදි කරන්නේ මොකද්ද? මේක මොකක්වත් නෑ නිකන් වැඩකට ඇති දෙයක් නෑ මේක නිස්සාරයි කියලා එහෙම හිතන්න පුරුදු වෙනවා. ඇත්තටම නිස්සාරයි තමයි. නමුත් අපි මුලදි මුලදී ඒ નિસર્ગ ප්‍රඥාවෙන් දකින්න නෙවෙයි අර ආස්වාදය කියන එකත් අපි ඒකටත් නිග්‍රහ කරනවා. හැබැයි ප්‍රඥාව වැඩෙනකොට අපට වැටහෙන්න ගන්නවා එතන ඉතින් මිනිස්සු ආස්වාදය කියලා විඳින දෙයක් තියෙනවා. හැබැයි ඒක තරම් හරවත් නෑ. ඒක තරම් වැදගත් නෑ. ඒක භවයේ පැවැත්මටයි හේතු වෙන්නේ. ඒකෙන් දිගින් දිගට කෙලස් වැඩෙනවා. ඒ නිසා ඒක තරම් යෝග්‍ය නෑ. කියලා පැහැදිලිව දකිනවා. අන්න එහෙම දකිනකොට ඒකට කියන්නේ මොකද්ද? ආදීනවේ දකිනවා. ආස්වාදයක් දකිනවා. හැබැයි ඔහොම ආස්වාදයක් තිබුණා උනාට ඒකේ මෙන්න මෙහෙම පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියලා දකිනවා. ඒකේ සුවයක් තියෙනවා තමයි ලස්සන දේවල් දකිනකොට. ඒ සුවේ භුක්ති විඳින්නත් පුළුවන් තමයි. හැබැයි ඒක භුක්ති විඳිනකොට මෙහෙම ප්‍රශ්නයක් ඇති වෙනවා. ධනෙන් සැප විඳින්න පුළුවන් තමයි. ඒක බොරුවක් නෙමෙයි. හැබැයි ධනෙන් සැප විඳින්න ගියම ඒකෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඇති වෙනවා. මොකද්ද? ඒක ගොඩනැගීමේ ප්‍රශ්නය, සංරක්ෂණය කිරීමේ ප්‍රශ්නය, නඩත්තු කිරීමේ ප්‍රශ්නය, හොරහතුරන්ගෙන් බේරා ගැනීමේ ප්‍රශ්නය, නැති වුනහම පීඩා වෙන ප්‍රශ්නය. මෙහෙම ප්‍රශ්න ටිකක් එකත් එක්කලා මතුවෙනවා. එතකොට ඒකේ තියෙන බහුසාධාරණ බව අනිත් අයත් ඒවට ඊර්ෂ්‍යා කරනවා අනිත් අයත් ඒවට ඊට පස්සේ පොරල්ලන්න පටන් ගන්නවා දෙයක් තියෙනවා හැබැයි ඒකෙන් අපිට කියන්න බෑ ධනය හම්බ කරන්න එපා ධනෙ වැඩක් නෑ කියලා කැමති නම් කෙනෙකුට ධනය හම්බ කරගෙන ඒකත් එක්කලා අසුව විඳින්න පුළුවන් හැබැයි ඔහොම ප්‍රශ්න ටිකක් තියෙනවා ඒකත් අපි තේරුම් ගන්නට ඕනේ අන්න ඒ ටික තේරුම් ගන්නකොට ඒතනත්තාගේ සම්මාදිට්ඨිය වඩා ගැඹුරට වැඩෙනවා එතකොට ආස්වාදයක් ඒතනත්ත දකිනවා. හැබැයි ඒකේ ආදීනමයක් තියනවා කියලා ඒතනත්තට වඩා ගැඹුරින් වැටහෙනවා. මේ දෙපැත්තම වැටහෙනකොට දැන් මේකේ ආස්වාදයකුත් තියෙනවා ආදීනමයකුත් තියෙනවා. දැන් මොකද්ද කරන්නේ? මේක ගන්නවද ඒක ගන්නවද? මේක ගන්නකොට ඒකත් ඒ පස්සෙන් එනවා. ඒක ගන්නකොට මේකත් ඒ පස්සෙන් එනවා. ආස්වාදය ගන්නට ගියොත් ආදීන වෙනවා. ආදීනවේ අතාරින්න ගියොත් ආස්වාදයත් එක්කයි අතාරින්න වෙන්නේ. කාසිය දෙපැත්ත වගේ එක පැත්තක් විතරක් ගන්න බෑ. ඒක ගන්නකොට එකත් එක අනිත් පැත්තත් වෙනවා. අපි මේ ලෝකයට අයිති දේවල් වල සැප කියන කොටස ගන්නකොට ඒකෙම අනිත් පැත්තේ තියෙන දුක කියන එකේ පස්සෙන් එනවා. ඒක වළක්වන්න බෑ. ඇයි? මේ ලෝකේ හැම දෙයක්ම සංස්කාරවල ස්වභාවය තමයි ද්වය නිස්විත ගති. හැමතිස්සෙම නිකන් දෙපැත්තක් තියෙනවා. ආලෝකය ගැන අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ මොකකට සාපේක්ෂවද? අඳුරට සාපේක්ෂ අඳුර කියලා දෙයක් නැත්නම් ලෝකේ ආලෝකය කියන එකට අපිට අර්ථ දක්වන්න බෑ. අපිට හොඳ කියන එක ගැන කතා කරන්න වෙන්නේ නරකට සාපේක්ෂව. නරක කියලා දෙයක් ලෝකේ නැත්නම් හොඳයි කියලා දෙයක් අපිට අර්ථකථනය කරන්න විදිහක් නැහැ. උස කියලා අපිට දෙයක් ගැන කතා කරන්න වෙන්නේ මිටි කියලා දෙයක් තියෙන නිසා මිටි එකක් නැත්නම් ආයකට උසයි කියලා අපිට කියන්න බෑ. ලස්සන කියලා දෙයක් ගැන අපිට කතා කරන්න වෙන්නේ අවලස්සන කියන සම්මුතියක් තියෙන නිසා. අවලස්සන කියන සම්මුතියක් නැත්නම් ලස්සනයි කියලා එකක් නැහැ. සුගන්ධ කියන්න පුළුවන් දුර්ගන්ධයයි කියන සම්මුතියක් තියෙන නිසා. රසයි කියන්න පුළුවන් නීරසයි කියන සම්මුතියක් තියෙන නිසා. මේ විදිහට ලෝකේ හැම විටම ද්වේනිශ්චිතයි. ඒ ද්වේනිශ්චිත නිසා අපට ඕන එකක් විතරක් වෙන් කරලා ගන්න බෑ. ඒක ගන්නකොට ඒකේ අනිත් පැත්තත් ඒත් එක්කම එනවා. ඒක වළක්වන්න බෑ. ඉතින් මේ ස්වභාවය හරියට නුවණින් දකිනකොට මේවැ යම් කිසි ආස්වාදයක් තියෙන බව ඇත්තයි. හැබැයි ගැඹුරු ආදීනවයක් තියෙනවා. ඉතින් ආස්වාදය ගන්නකොට ආදීනවයත් ඒ පසුපස එනවා ආදීනවය අතහැරියොත් අතහරින්න වෙන්නේ ආස්වාදයත් එක්කමයි කියලා දැනගත්තාම කරන්න දෙයක් නැහැ નિસරු නිසා මේක අත්හල යුතුයි කියලා දකිනවා අන්න එතකොට નિસරණය ආස්වාදය දකිනවා ආදීනවය දකිනවා එයින් නික්මින්නේ නිවැරදිව දකින්න. එහෙම දකින තැනත්තා ලෝකයට නිග්‍රහ කරන්නට යන්නේ අනිත් අයට චෝදනා කරන්න යන්නේ ලෝකයේ යම්කිසි ආස්වාදයක් තියෙනවා ඒක විඳගෙන ඉන්නට කැමති අය එහෙම ඉන්නවා හැබැයි ඒකේ මේ විදිහේ ප්‍රශ්න ටිකක් තියෙනවා මට ඒක වැටහෙනවා එනිසා මට මේ ප්‍රශ්නවල පැටලෙන්න ඕන කමක් නැහැ එනිසා මම එතනින් නික්මෙනවා එතනට ප්‍රඥාව අවදි වෙනකොට ඒ ප්‍රඥාව අර කාමාශ්‍රවය, භවආශ්‍රවය, ditthිආශ්‍රවය, අවිජ්ජාශ්‍රවය දුරු කරන්නට සමත් වෙනවා. එතනින් නික්මෙන්නට සමත් වෙනවා. ඔය කියන ප්‍රඥාව, ඔය කියන සම්මාදිට්ඨිය. එනිසා බුදුහාමුදුරුව හඳුන්වනවා එය අරියා ආර්යයන්ගේ සිත්වල පහළ වෙන සම්මාදිට්ඨිය. අනාසව ආශ්‍රව ධර්ම දුරු කරන්නට ආශ්‍රයන්ගෙන් විනිර්මුක්ත වෙන්නට ඒ සම්මාදිට්ඨිය හේතු වෙනවා. ඊළඟට ලෝකුත්තරා ලෝකෙන් එතර වෙන්නට හේතු වෙනවා. මග්ගංගා මාර්ගාංග ධර්මයක් හැටියට යෙදෙන මාර්ගසිටවල යෙදෙන සම්මාදිට්ඨියක් මේ විදිහෙන් පවතිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට එකම සම්මාදිට්ඨිය මේ සූත්‍රයේදී පතහාගතයන් වහන්සේ ලෞකික ලෝකෝත්තර කියලා දෙවිධයකින් දේශනා කරනවා. ඉතින් ඔය දෙවිදිහෙන්ම අපි සම්මාදිට්ඨිය හඳුනා ගන්න ඕනේ. එකක් වැටහෙනකොට අනික නොඇතෙහි තියනවා නම් එතන සම්මාදිට්ඨිය තියෙන දුර්වල බවක්. ලෞකික සම්මාදිට්ඨිය තියෙන කෙනාට ලෝකෝත්තර සම්මාදිට්ඨිය නැති වෙන්නට පුළුවන්. ඒකත් දුර්වලකමක්. ඒ දුර්වල නිසානේ අපි තාම සසරේ ඉන්නේ. ඒතර යම් කිසි කෙනෙකුට ලෝකෝත්තර සම්මාදිට්ඨිය තියෙනවා නම් ඔහුට ලෞකික සම්මාදිට්ඨිය නැහැ කියන්න බෑ. ලෞකික සම්මාදිට්ඨිය පූර්ණ කරගෙනයි අතන්ට ගිහින් තියෙන්නේ. ඉතින් අද අපේ සමාජයේ යම් කිසි කෙනෙක් කියනවා නම් මම නම් දැන් නිවන් දකින්නට ආසන්නවයි ඉන්නේ මම නම් දැන් ගුණධම් වඩනවා ඔය දන් දිදී ඉඳලා ඕව වැඩක් නැහැ ඒව අතහැරලා මේක කරන්න කියනවා නම් එතන ලෝකෝත්තර බවට ආසන්න වෙච්ච ගතියක් නෙමෙයි තියෙන්නේ අර මග නොමග පටලවාගත්තු ගතියක් තමයි එතන තියෙන්නේ ඒ නිසා ඒ බඳු පටලැවිලි වලින් තොරව ලෞකික සම්මාදිට්ඨියක් ඇති කරගෙන ලෝකෝත්තර සම්මාදිට්ඨියක් වෙත යන්නට කරන හොඳ නරක දේවල් වල යහපත් අයහපත් විපාක තියෙනවා. සදාචාර ධර්ම කියලා දෙයක් ලෝකෙ තියෙනවා. ඒවා පවත්වන්නට ඕන කියන මේ අවබෝධයත් පවත්වා ගනිමින් ඉන් ඔබට Tamanට යන්න පුළුවන් නම් මේ සංස්කාර ධර්මයන්ගේ ආශ්‍රාදයක් තියෙනවා වගේම ගැඹුරු ආදීනවයක් ඒ කියන්නේ දුක් සමූහයක් ඒවත් එක්ක බැඳලා තියෙනවා. ඒක නුවණින් තේරුම් අරගෙන ඒව ඇතිවීම නැතිවීම නුවණින් වටහාගෙන නිස්සාරත්වය වටහාගෙන ඒ නික්මෙන්නට මනස පුහුණු කරන්නට පුළුවන් නම් කලකදී ඒ අපට සියලු ආශ්‍රව ධර්ම ප්‍රහීන කරලා ලෝකෝත්තර මාර්ගඥාන උපදවන්නට හේතු වෙනවා කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මේ කාරණා සිත්හි පවත්වාගෙන ලෞකික සම්මාදිට්ඨිය ටිකෙන් ටික පූර්ණ කරගෙන ලෝකෝත්තර සම්මාදිට්ඨිය දියුණු කරන්නට හැම දිනාටම මේ අසු දහම් කරුණු මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරමු. අද දවසේ ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ පුෂ්පරාණී ප්‍රනාන්දු මහත්මිය පුෂ්පකාන්තේ ප්‍රනාන්දු මහත්මිය, එරංජිත් ප්‍රනාන්දු මහත්මයා, කමන්ත ප්‍රනාන්දු මහත්මයා සරත් විජේසේන මහත්මයා, జగත් පටබැදිගේ මහත්මයා, සේනානි අමරසේකර මහත්මිය, නිහාරාද සිල්වා මහත්මියල මේ දූ දරුවන් බෑනවරු ලේලිවරු සහ මේ මොනුබුරු මිනිබිරියන් සියලු දෙනා එකතු වෙලා ඥාතීන් හිතවතුන් අසල්වාසීන් සම්බන්ධ කරගෙන අද දවසෙත් ආදරණීය මව්පියන්ගේ ගුණ සිහිපත් කරලා මව්පියන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණ පෙරදරි කරගෙන මේ ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණමේ මහ පිංකම සිද්ධ කළේ සෑම දිනාට ධම්මසන් අවස්ථාව සැලැස්වීම ධර්ම දානමේ පිංකම තම තමන් ධර්ම ශ්‍රවණය කිරීම ධර්ම ශ්‍රවණමේ පිංකම ඒ දෙආකාර කුසලයම ප්‍රඥාව දිනු කරගන්නට හේතු වෙනවා ධර්ම පරිස්කාර පූජා කිරීම ජීවිතයේ සැප ලබන්නට හේතු වෙන පින්කම්. දෙහත් ගිලන් පසුණු පෙන් ආදී පූජා කිරීම නිරෝගී සම්පන්නිය සැලසෙන පින්කමක්. දේශකයන් වහන්සේට සද්ධර්මයට ගරු කිරීම වශයෙන් චත්‍ර දැරීම, පාදෝවණය කිරීම, පාවඩලීම, අසුන් පැනවීම, ගරු බුහුමන් පැවැත්වීම, අන් අයගේ ගරු බුහුමන් ලබන්නට නිහතමානීව ගුණ වඩන්නට හේතු වෙන පින්කමක්. මේ ਸਰව ප්‍රකාරයෙන් සිදු කරගත්තා වූ සීල කුසල් මිට වසර 3කට ඉහතදී මිය පරලෝ යන්නට යෙදුණු අයිරංගනී ප්‍රනාන්දු ආදරණීය මෑණියන් වහන්සේ වසර 29කට ඉහතදී මිය පරලෝ යන්නට යෙදුණු ආර්යදාස ප්‍රනාන්දු පියාණන් වහන්සේ කියන මේ මව්පියන් ඇතුළු මේ හැම දිනාගෙම પરම්පරාවල මිය ගිය සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්නේ ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පින්තුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමති දෙවි දේවතාවෝ දේව මාතාවෝ මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් চিරාත් කාලයක් ගෙහෙන්න ආරක්ෂා කෙරෙත්වා මේ පින්වත් හැම දිනාටමත් දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණින් මමදව සැලසේවා දෙවියෝ තාර්කණීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් අප හැම දිනාටමත් මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරක ආදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණය ලැබීම පිණිස හේතු වේවා බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සනසීපදිනදාල උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සබ්බං